දෛ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමඨහන් සුද්ධ කිරීමේ සතිವಾರයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි රත්නසිරි මහත්මයාගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 9ක් පමණ තියෙනවා. කමඨා වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මොහොතේ සතිය පැවැත්වීම හැර අතීතයට ගිය දෙයක් පිළිවීම සුදුසු නෑ කියලා හිතුණත් භාවනාවේදීම මතුවන ගැටලුවක් නිසා ඔබ වහන්සේ දෙන පිළිතුර තවත් කෙනෙකුට එවන් අවස්ථාවදී මතකයට ගනී කියලා සිතුණා. ස්වාමීන් වහන්සේ උදේ හීල් දාණයට මෙහෙන් වහන්සේලා සමග යායුතුයයි දැනුම් දුන් නිසා උදෑසන පරියන්කයට වාඩි වුණා. පරියංක භාවනාවෙන් පසු දෙයස විවර කර බලන විට ස්වාමින් වහන්සේලාත් මෙහෙන් වහන්සේලාත් අසුන්වල සිටියේ නැහැ. වහා නැගිට භාවනා ශාලාවෙන් පිට වුණා. මෙහෙන් වහන්සේලා පෙළ ගැසී සිටියා. තව විනාඩි 5ක් විතර තියනවා කීවා. මම එතනම තිබුණ පුටුවක වාඩි වුණා. ට්‍රැක්ටරයක් ක්‍රියාත්මක කරනවා වගේ පපු ප්‍රදේශයේ ගැහෙන්න පටන් ගත්තා. කිසිම අවයවයකට එය දැනුනේ නැහැ. දැස් පියා ටික වේලාවක් සිට මෙහෙන් වහන්සලා සමග පිටත් වුණා. මීට පෙර මීතගෙරදීත් නිවසේදීත් මෙලෙස దేవතාවක් සිදු වුණා. මට හැඟෙන්නේ අරමුණේම සිත කිදාබස හොඳින් ඒකාග්‍රතාවයේ තිබෙන විට වහා නැගිට සිටීම සුදුසු නැති බවයි. එපමණයි ස්වාමීන් කියන්න ඕන කාරණාව හඳුන්වා දීමකින් පටන් ගත්තට මොකද්ද මේකේ ප්‍රශ්නේ මොකද්ද මේකේ ප්‍රකාශය මොකද්ද මේ සාකච්ඡාවට ගත යුත්තේ කියන එක ඉදිරිපත් වෙලා නැහැ ඒක නිසා ඒක පිළිබඳව කැමැති නම් සභාවට ඉදිරිපත් කළා මේකේ මොකද්ද කියන කාරණා නැත්නම් මොකද්ද ප්‍රශ්නේ මේ නැත්නම් මොකද්ද ඉස්මතු කරගන්න ඕන කියලා එහෙමනම් සාකච්ඡා කරතේ නැත්නම් මේක අසම්පූර්ණ ප්‍රකාශයක් වශයෙන් තමයි පෙනී හිටියේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ උදේ හේලි දාණයට මෙහෙණිනාන්සලත් එක්ක මේ පිටත් වෙන්න කියලා කිව්ව නිසා මම එදා වරියන්කේට වාඩි වුණා. ඒක හරි. ලීලා තියෙන එක හරි. ඒකේ මොකද්ද මේ සාකච්ඡා කළ යුත්තේ? මොකද්ද මතක් කරන්න තියෙන කියන එකයි දැන්. ස්වාමීන් වහන්සේ එහෙම උනේ මොකද කියලා ඒ කියන්නේ ගහෙන්න ගහෙන්න ගත්තා. ඒක නිසා මේ ඒක අර ඉක්මනින්ම භාවනාවෙන් නැගිටින නිසා එහෙම වුණාද? එහෙම අපිට ඒක හේතුවක් ඇත්තේ නැහැ. ඉතින් මේ වෙච්ච එක Tamanne පේන්නේ ආ බාධාවක් කරදරයක් අහිතියටයක් විදිහටද නැත්නම් වෙන්න නොවිච්ච දෙයක් වුණා. ඉතින් ඒක දැනගත්ත විතරද? නැත්නම් ඇයි මෙහෙම වෙන්නේ කියන සැකේද තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ගෙදෙද්දිත් එහෙම දවසක් වුණා ඒ වගේ. මම මේ චූටි බුඩි බුදු කොටියක් තියෙනවා ඒකේ භාවනා කරන්න යනකොට කඩියට කියලා යන මම එළියට එනකන් කතා කරන්න එපා කියලා. එදා මේ පිට කෙනෙක් ඇවිල්ලා අම්මට කතා කරන්න ඕනේ කියපු නිසා කතා කරා. ඊට පස්සේ මම දොර අරගෙන එළියට ආවට මේ එදත් ওই වගේම වුණා මම පුටුවකින් වාඩි වුණා. ඒ දවසක් මීතිරිගෙලදිත් මේ භාවනා ශාලාවේ භාවනා කරලා මට කුන්දේ අමාරුවක් වගේ හැදුන නිසා මේ අර පෑන්තියට ගිහිල්ලා මේ එතන පුටුවේ වාඩි වුණා. එදත් ඒ වගේ වුණා මේ ඒ වගේ ගැහෙන්න පටන් ගන්න ටිකක් වෙලා ගියාට පස්සේ මේ නතර වුණා. හරි ඒක තමයි තේරෙන්නේ අනතුරුදායක දෙයක් සැක කටයුතු දෙයක් බයක් විදිහටද එහෙම නැත්නම් මේ මේ අද සභාවට මතු කිරීමේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන්නේ? ස්වාමිනාස් බයක් විදිහට නම් හිතුන්නේ මේ ඉතින් මං හිතුවේ මේ තවත් කාට හරි ඒ වගේ ඉක්මනින් මට හිතුනේ ඉක්මනින් භාවනාවෙන් නැගිට නිසා එහෙම වුණාද කියලා. ඒ దేవතාවේ මේ දෙච්චෙද්දිමයි උනේ. හරි. ඒක ඕක නැවත නැවත වෙන්න දෙන්න කවදා හරි නිවන් දකින්නේ නුහුරුණු පුරුදු දෙයකින් කියලා මතක තියාගන්න. දන්න විදිහට භාවනා කියලා කවදාවත් නිවන් දකින්නේ නැහැ. 아무තු දේවල් වෙනකොට ඔකට අභියෝග කරන්න එපා. කෙරුවොත් ඕක නෑවිත් නිකන් ඉන්නවා. වෙන දෙයක් වෙච්ච අය හිටගෙනත් වෙන්න පුළුවන්, ඉඳගෙනත් වෙන්න පුළුවන්. භාවනා කෙනෙක් ඕන තැනක වෙන්න පුළුවන්. තමයි නොදන්න ශේෂ්ඨට යනකොට ඒකට සාදර වෙන්න. ඒකට ජයසිරි මංගලම් කියලා තව තව වෙන්න ආරිනවා. ඒක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. දන්න විදියට ඉඳගෙන ඉන්නලා භාවනා කරනකොට වෙන දේවල් වල එච්චර ලොකු දෙයක් නැහැ. ඒක සාමාන්‍ය දේ. නිවන් ළඟට හැම වෙලාවෙම අමෝරාවක් තියෙනවා. නොසිතූ නොවිරු වෙලාවක වෙන්නේ. ඒවට අභියෝග කරන්න එපා. ඒවට පුළුවන් තරම් සාදර වෙන්න. ඒට හේතු හොයන්න යන්නත් එපා. මේ හදිසියෙන් වෙන්නත් පුළුවන්. මොකද හදිසිය වෙන්නවා. මේක නැවත නැවත වෙන්න දෙන්න තමයි බයක් නැත්තම්. මේක වෙන්න දෙන එක තමයි අපි මේ කරන පරිශ්‍රණය. අපි කරන්නේ කාය ජීවිත নিরপেক্ষවකට එන්න දෙනවා. නිසා ප්‍රශ්නකට ගන්න නැතුව ඔක උත්තරයකට අරගන්න. ගරු ස්වාමීන් වහන්සේ මම වැලිමල්ුවේ සක්මන් කරන විට ඊ타මාත්ම සිහියෙන් සක්මන් කෙලෙමි. ටික වේලාවක් යන විට මට දැනුනේ කුඹරක යන්නාක් මෙන්. ඉනෙන් පාත බරගතියද දැනුනේ. දකුණු පාදයේ තරමක් වේදනාවක්ද දැනුනේ. මම ඒත් සතියෙන්ම පරියන්කයට පැමිණියා. ඉන්පසු මම දැන් මෙතනයි සිටින විට කන්දක් නැග්ගාසේ දහඩියක් දමා හුස්ම ටික නාස්පුඩු දෙකෙන්ම වේගයෙන් ගමන් කරන්නට උනේමි. පසුව මම වීර්යයෙන්ම එදෙස බලා සිටියෙමි. සුළු වේලාවකින් හුස්ම රැල්ල ඊටාත්ම සිහියෙන් යන බවක් දැනී කයද සංසුන්ව ගියමි. ටික වේලාවක් යනතේ කිසිම වේදනාවකින් තොර ආනාපානයේදී සිටියෙමි. ඉන්පසු කයද නොදැනී ආනාපානයද නොදැනී ගියේය. ගරු ස්වාමීන් වහන්සේ මේ පහදා දෙන සේක ඔබ වහන්සේට දීර්ඝාස ලැබේවා. ඒකෙත් එච්චරයි. මොකද්ද මේකේ පහදලා දෙන්න තියෙන්නේ? කොතනද බයක් සැකක්? තේරෙන්නේ නැති යමක් තියෙනවනම් කොයි එකද කියලා තේරෙන්නේ නැහැ. ලියලා තියෙන රචනයේ අවධානය කොතැනද යොමු වෙන්න ඕන කියලා නැහැ. ඉතින් මේක නගෙමුත් අහන්න වෙනවා. මේ මොතන් මොකද්ද පැහැදිලි කරගන්න ඕන කියලා. ඒක ඒක යොමු නැතුව මොන රචන කරාට රචනා කරාට අහගෙන ඉන්න එක්කනට එන්නේ නැහැ මේ මොකද්ද මේක රචනයක්ද එහෙම නැත්නම් ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් ප්‍රකාශනයක්ද කියන එක තේරෙන්නේ නැහැ. අර පැහැදිලි කරන්න කියනකොට තියෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද්ද මේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ? එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දේවාන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. පරයන්කේ සිට හුස්ම වාර දෙක තුනක් ගත විට ක්‍රමෙන් හුස්ම රැල්ල සිහිනුවේ යයි. හුස්ම නොදෙනී යයි. ආවට හිස් බවක් මෙනේ. නැවත හුස්ම දැනේ. මේ ආකාරයේ දිගටම පවතී. කොයිතරම් වේලා පරයන්කේ සිටියත් අපහසුයක් නොදෙනේ. දැනට මාසික පමණ කාලයක සිට ධාතු ලක්ෂණ පෙනේ. ආලෝකයන් සහ බඩ පෙරලෙන උගර හිරවෙන කම්බුල් දෙපැත්තෙන් පිම්බෙන ආකාරය දත් එකට තද වී ඇඹරෙන ආකාරය දැනුනි. දෑත් වලින් ඇස් වැසුණු විට විදුලි පංකාවක් වේගයෙන් කැරකෙන ආකාරයට ආලෝක කැරකෙන ආකාරය තද වර්ණේ තරු එලි පෙනේ. තවත් විටක පිටි ගොඩක් අනලා අත මත තිබෙන ආකාරයත් තෙල් වැනි දියරයක්ද නාසය වටා පණුවන් නලියන ආකාරයද දැක්කෙමි. අද දිනයේ පරියංකයේදී දැන සම්පූර්ණයම් කුඩු වශයෙන් නලියමින් අයින් වන අයුරුද පසුව සම්පූර්ණයම දකුණු පාදයෙන්ද කුඩු වාගේ අයින් වෙමින් පාදයේ පහළට පහළට අයින් වී යන අයින් වී යන ආකාරය පැහැදිලිව දැනුනි. කීප වරක් මේ ආකාරයට සිදුවිය. ස්වාමින් වහන්සේ මීට පෙර කාලයක් පැවතුණු බෙල්ල කැරකවීම දැන් අඩු වී ඇත. බෙල්ල කැරකවීම නිසා බෙල්ලේ තියෙන වේදනාව සමනය වුණු බව දැනේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී ඇඟිලි වලින් තද සීතල දින කීපයක්ම දැනුනි. ඇඟිලි තද වෙන බවත් වේදනාවක් දැනුනි. වැඩි කැට කැදලි වශයෙන් පතුලේ ඇලවි ඇලී යන ආකාරය කීප විටක් දැනුනි. සක්මන් කරන විට විතින් විත සිතුවිලි ඇවිත් නැති වී සක්මන් කිරීම සිහියෙන් කරගෙන යාමට හැකිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව විදියට කරගෙන යාම පිණිස ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ නිවන් සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරමි. ඔයි කියන අර පරියන්කේ තියෙන සතිය ඒකට වැටෙන දේවල් සක්මන් කරනකොට තියෙන සතිය වැටෙන දේවල් එදිනදා ජීවිතයේ තියෙන සතිය සහ ඊට වැටෙන දේවල් අතර කිසිම වෙනසක් නැති මට්ටමට යනකම්ම අපි සක්න පුරුදු කරන්න ඕනේ පරියන්ගේ පුරුදු කරන්න. කොයි වෙලාවේ සතියෙන් හිටියත්, ඇස්තික වාගෙන හිටියත්, අරගෙන හිටියත්, චේතනාපූර්වක ඇවිදින් හිටියත් නැත්නම් ඒක තැනක හිටියත් මේ සංසිද්ධියේ නැත්නම් මනස යන ක්‍රියාවලිය සමානව තියෙන මට්ටමට ගියාට පස්සේ තමයි අපිට මේ භාවනාවේ ප්‍රයෝජනයක් ලැබෙන්නේ. ඒ නිසා ඉන්දක නින්දකින් පුරුදු කරාට කමන්නේ නමුත් ඒ අත්දැකීම් පරියන්කේ ඉදින්දා වැඩවල හැම තැනකදීම එන විදියට දවස පුරා පැතිරිච්ච සතියක් සක් පරියන්කේ තරම් ගැඹුරට යන එකක් නැති වෙයි. නමුත් දවසේ කිසිම වෙලාවක අසතියකට ඉඩ දෙන්නේ නැතුව මේ වැටහෙන කාරණා මෙච්චර විස්තර නැතුණාට කොයි වෙලාවෙත් දැක ගන්න අසුලට ගියාම කවදා හරි තේරෙයි කොයි වෙලාවෙත් සිදුවෙන්නේ එකම දේ. මේ පෙරලි. පෙරලි විතරයි මේකේ තියෙන්නේ. තියෙන දේ මාරිනු අන්නේ දැක ගන්නා තරමේ හැම දවසේ හැම වැඩකදීම හැම ඉරියව්වකදීම මේ සතිය පවත්වන්න උනන්දු වෙන්න කියලා කියන්න පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ මම පරියංක භාවනාවේ සහ සක්මන් භාවනා අධ්‍යක්ීම් මෙසේ සටහන් කරමි. එයි යම් දෝෂ තිබේ නම් මට පෙන්වා දෙනමින් කාරුණික ඉල්ලා සිටිමි. උදෑසන පරියංකේ ආස්වාසය ප්‍රස්වාසය පිළිබඳව සිහියෙන් සිටියෙමි. ආස්වාසය පපුවටද ප්‍රස්වාසය නාසිකාග්‍රයටද ඊතා සෙමින් දැනුනි. පසුව ඒ දෙක අතර විරාමයේද අද්දුටු වෙමි. කයද ඊතා සංසුන් විය. පාදවල ඇඟිලිවල වේදනාවන් සහ විටින් විට ශරීරයේ තන්වල සුළු වේදනා හටගත් අතර ඒවා අනිත්‍ය කෙලෙමි. දෙපා අග සම සහ මාංශ පේශි අතර අයිස් තබුවක් මෙන් සීතලක්ද විටක දැනිනි. මද වේලාවකින් මා උස්තනක සිටින බවත් ඊට ඉහළින් මගේ දකුණු පසින් සුදු පැහැති බුදුන් වහන්සේගේ සමාධි පිළිරුවක් දුටිමි. එය වලාකුළු අතරින් පෙනුනි. මට පහළින් පොළවේ පිහිටි චෛත්‍යයක් වටා සුදු ඇඳුමෙන් සැරසෙන බැතිමතුන් පිරිසද්ද විය. තවද මගේ කොඳුයට peedie තනින් තන්වල කිරිස් හඬක් නැගිනි. කය වෙනම ඇති ස්වභාවයක්ද දැනුණු අතර පරියංකේ නැගී සිටීමට සිතේ පසුබෑමක් ඇති විය. ඒ චිත්ත ප්‍රීතිය ප්‍රීතිය නැගිට සිටියමි. මේ කාලය තුළ නීවරණ ඇති වූ බවක් මතක නැත. සිත ප්‍රබෝධමත්ව පැවතුනි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව පැයක් පුරා නොනැවතීම කරගෙන ගියමි. නීවරණ විටින් විට ගලා ආවේ. තවත් විටක ඊට යහපත් කුසල් සිතිද ගලා ආවේ. විටක නිදිමත ආවත් ඊට ඉඩ නොදෙමියයි අදිස්ථාන කොට මදක් වේගයෙන් සක්මන් කෙලිමි. ඒ ඉබේම සිදුවිය. ටික වේලාවකින් මා ඉබේම යවෙනවා මෙන් දැනුණු අතර කිසිදු වෙහසක් නොදැනිනි. සක්මන ඉවත් වූ විට ධනේස් කටුවල වේදනාවක් දැනුනි. මේ කාලය තුළ බාහිරින් ඇසුණු දුටු ශබ්ද හෝ රූප සක්මන් භාවනාවට බාධාක් වූයේ නැත. පින්නස් යතිවරයන් වහන්සේ පුරා සතියක් මුල්ලේ ඔබ වහන්සේ කල්යාර මිත්‍රයෙකු ලෙස අපහට ලබා දුන් සත්පුරුෂ සේවනයේ සේවයේ ධර්ම අවබෝධය සහ මානසික සුවය අනන්තයි අප්‍රමාණයි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධිගින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු. මේකෙත් අර ඉස්සල්ලා කිය වගේ ඒ දිනදා වැඩවලදීත් මෙච්චර සමීපව මෙච්චර උත්සන්නව මෙච්චර ආසාවන නැති වුණාට දිගටම සතිය පවත්වා බලන්න. එතකොට ඉඳගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් එදිනදා වැඩ කරත් දිගටම අපිට පුළුවන් වෙනවා සති ධාරාව අඛණ්ඩව තියෙන විදිහට සාහිතිකයක් ගන්න. අනේ එදාට බත් කෑවට නයි නෑ. නැත්තම් කෑවට නෑ. ඒ නිසා උත්සාහයක් ගන්න දවස පුරාවට මොන ඉරියව්වෙ හිටියත් කොයි වෙලාවෙ හිටියත් ශක්ති ප්‍රමාණය සතියේ ඉන්නේ. එතකොට නීවරණ වලට එන්න වෙලාවක් එන්නේ ආවත් ඒක හරියට පැකට් කරලා තිබ්බගේ හරියට කියන්න පුළුවන්. ඒ නිසා එදිනදා වැඩවලුදිත් මේ වාගෙම පුළුවන් තරම් උනන්දු වෙන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මෙම නිස්සරණ වනේ භාවනා වැඩසටහන සම්බන්ධ වූයේ පළමු වතාවටයි. මා ලැබූ අත්දැකීම් විශිෂ්ටය. මීට කලින් මේ අවස්ථාව නොලැබීම ගැන යම් කනගාටුවක් ඇතුවද ප්‍රමාද විහෝ එය ලැබීම ගැන අප්‍රමාණ ප්‍රීතියක් ඇතිවිය. ඔබ වහන්සේ දේශනා කළ පරිදි මහලු වනතෙක් බලන් නොසිට අපගේ තරුණ දරුවන් මේ භාවනා වැඩසටහනට ප්‍රතිපාසලටත් යොමු කිරීම අප විසින් කළ යුතුයයි මට හැඟේ. විශේෂයෙන් දහම් පාසල් දරුවන් යොමු කළ හැකි බැවින් ඒ සඳහා කටයුතු කළ යුත්තේ කෙසේදයි පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේ රත්නසිරි මහත්තයන් තමයි ආහන්න තියෙන්නේ. කොහොමද කරන්නේ? මේ ලියපු ඒ කමටහන් ලියපු ඒ මහත්මිය කොහේ ඉන්නවද දන්නේ නැහැ කොළඹ දිහා කියලා දන්නේ නැහැ අපිත් දන්නේ නෑ ඒක තමයි මේ නමක් ගමක් නෑනේ එහෙනුත් කීප දෙනෙක් අපි මොකාට හරි කමන්නේ මොකද්ද කරන්න ඕනේ කියන්නේ ඔව් සත්‍යපාසල සම්බන්ධව ඉතින් සත්‍යපාසලට කියන්නේ ස්ථාන තියෙන ඒවට ඉතින් හොයලා බලලා උදව් කරන්න ඕනේ හැම නැත්තම් කොහොමද කරන්නේ කියලා සාකච්ඡා කරගන්න පුළුවන් කතා කරුවොත් ඉතින් අපිට විස්තර දෙන්න පුළුවන් ඔය නිසා කාට හරි අවශ්‍ය නම් ප්‍රතිපාසල හෝ දහම් පාසල සති දහම් පාසල හෝ තමන්ගේ තියෙන සම්බන්ධය දරුවා යවන්න ඕනද අඳුරලා දෙන්න ඕනද සතිපස් උගන්නන්න කැමති කියලා අමර රත්නසිරි මහත්තයා ලියලා දෙන්න අපිට විශාල සහයෝග අවශ්‍ය කරන වෙලාවක්. ඒකට ඒව සංවිධානය කරන කෙනෙක් විදිහට මේ තුම දන්නව කාටද යොමු කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. මේ වෙනකොට අපි උඩුනුවර තරණ බෞද්ධ සංගමයේ පැත්තේ ඉන්න කෙනෙක් නම් මේක දැම්මේ තරුණ බෞද්ධ සමිතියේ මාසික සැරයක් යන වැඩසටහනක් දැන් ගිය මාසේ තමයි පටන් ගත්තේ. ඉතින් සාර්ථක එක කරා අපි බලාපොරොත්තු වෙන ඉන්ද දවසට දහම් පාසල් තියෙන නිසා සෙනසුරාදා වගේ දවසක් දාගත්තොත් ලේසි කියලා තමයි වෙනවා. එතකොට ළමයි ටිකක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර මට මේ ගාම කියන්න අවසරය මම වහන්සේට මතක් කරන්න ගියේ අර පොත්පත් ටිකක් දෙනවා කියලා කිව්වා. ඒ ටිකත් අපිට ඉතින් මේ සුජිත් එක්ක කතා කරගන්න. ඒ මේ දවස්වල ඊමේල් යනවා ගොඩාක් යහට මෙහෙට. නමුත් අර තියෙන්නේ වුණාද කියලා බලලා පුළුවන් තරම් අරගන්න නැත්නම් මට ලියපු ලයිස්ට්වත් එකපාරක් දුන්න මට ඒක කරලා දෙන්න බැරි වුණා. නමුත් ඔෆිස් එකත් එක්ක කතා කරගන්න නැත්නම් සුජිත් එක්ක කතා කරගෙන ඒක පොත් මාධ්‍යයෙන් අච්චු ගහ ගන්න ඕනේ තියෙන සීගිල් පාවිච්චි කරන්න ඕනේ. ඒ විදිහට මේක රෝලේ පෙරලෙන්න අරන එකයි තියෙන්නේ. මේ සභාවට මේ වෙලාවේ මම මතක් කරන්න කැමතියි දැන් මේකේ අපේ ලංකාවේ සතර දිබ්බාගෙන් අවිලා ඉන්න කටයුතු තියෙනවා විශේෂයෙන්ම මාතලේ පැත්තේම ඉතින් මේ වෙලාවේ අපි ඒ වගේ සතිපාසලක් ඒ ප්‍රදේශවල කොහොමද අපි ආරම්භ කරන්න අපේ ස්වාමීන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් උත් ඒක අපි අනිවාර්යයෙන්ම උන්වහන්සේට දිරි දෙන්න තා අපි වැඩසටහන් කරගන්න ඕනේ. ඒ හින්දා ඒවා ආපු අය සම්බන්ධ වෙලා කතා කරගෙන අපි මේ ඉදිරියට මේවා කොහොමද කරන්න කියලා ඒක අපි ධනසේකර මහත්තයාම කතා කරගෙන ඒක අපි සතිපාසලක් ඒ මාතරේ උකුලේ පැත්තේ හොඳයි. එහෙම වගේ දාන්න අම්පීටිය පැත්තේ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. ගොඩක් ඇවිල්ලා ඉන්නවා. දවුලගල පැත්තේ ඉන්න කටියට නම් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වැඩසටහනට. එහෙම සම්බන්ධ වෙනවා හොඳයි කියන අදහස මේ සභාවේ මේ වෙලාවේ මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය මා කලත් තිස්සේ භාවනාව ප්‍රගුණ කරමින් සිටියෙමි. සක්මන් භාවනාව. භාවනාවේදීද නිවසේදී ක්‍රියාකාරීත්වයේද වේගවත් වේ. නිවසේ අයට මහත් ප්‍රශ්නයකි මේ. මෙම தત્ත්වය සමනය කර ගැනීමට ගත යුතු පියවර මොකක්ද? ආනාපානසති භාවනා හොඳයි. <laughs> ගෞරවනීය ස්වාමින් වහන්සේ පුරා පස් දිනක් අප මේ ස්ථාන රැඳී සිට කලාව භාවනාවට ඔබ වහන්සේ ඉතා හොඳින් පිළියෙල කලාව මෙම ස්ථානයේද ඔබ වහන්සේට අනේක වාරයක් පිං ඔබ වහන්සේට මේ ආත්මය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේකේ තියෙන අර වේගවත් ගතියක් <clears throat> තමනේ කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ වශයෙන් නගලා තියෙන තමන් වේගයක් තියෙනවා කියලා දන්නවනම් ඊට පස්සේ සමන වෙන එක විතරයි වෙන්නේ. බය වෙන්න එපා. මුදුවට මතක තියාගන්න මගේ වැඩ වෙන කෙනෙකුට වඩා අධිවේගයක් තියෙනවා කියලා ඒක හොඳ නිරීක්ෂණය කරන. නැති කරන්න හදන්න එපා. නිරීක්ෂණය කරපු ගමන් මීට ඒකේ උලම් බහිනවා. ඒ නිසා ඒක තියෙන බව දැනගත්ත එක තමයි ලොකුම ලාභේ. ගානක් හදන්න ඕන ඉතලා ගාන හොඳට කියවන්න ගාන තේරුම් ගත්තා නම් උත්තරේ තියෙනවා. උත්තර හොයන්න දඟලන්න එපා. ගාන හොඳට කියවන්න. ඒ වගේ මට තියෙනවා කලබලයක්. ඒ කලබලෙ දිහා බලාගෙන වැඩක් කරනකොට බලන්න මේ කලබලය කොහෙන්ද එන්නේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා නතර කරන අදහසින් බලන්න. එතකොට ද්වේෂය අපකම වැඩි වෙන්නේ කලබලෙ තමයි. ඉතින් බලාගෙන වැඩ කරන එක තමයි මේකට තියෙන උත්තරේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන සක්මන කෙළවරෙහි සිට ඉරියව්වේ සිට පිහිටවීමෙන් පසු වමහා දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන සිදු කෙලෙමි. මෙහිදී අරමුණට බාහිරව විවිධ සිතුවිලි සිතට පැමිණියද ඒ අවස්ථාවේදීද සතිය පවත්වා ගැනීමට හැකිවිය. මෙහිදී මම ඇවිදිමින් සිටින බව සිත නිතර මෙනෙහි කළ අතර සිතුවිලි පවතිද්දීම මා ඇවිදිමින් සිටින බවත් ඉන්පසු වමහා දකුණු වශයෙන් පාද තබන අයුරුද නිරීක්ෂණය කෙලෙමි. බාහිර සිතුවිලි පවතිද්දීම සක්මනේ යෙදුණෙමි. එදිනදා දවසේ වැඩ කටයුතුද සතියෙන් යුක්තව සිදු කිරීමට හැකි විය. පරියංක භාවනාවේදීද මම දැන් ඇවිදිමින් නොවේ ඉඳගෙන සිටින බවට සතිය තබාගත හැකි විය. සක්මනේදී වමහා දකුණ වශයෙන් මෙනෙහි නොකර ඒ දෙස බලාගෙන සක්මන සිදු කෙළෙමි. භාවනාව තවදුරටත් පවත්වාගෙන උපදෙස් පතමි. බෝහන්තයේ දීර්ඝාස ලැබේවා. ඔය ඉතුරු ඉරියව්වල ඉන්නකොටත් මම දැන් හිතගෙන නෙවෙයි ඉඳගෙන. නැත්නම් ඉඳගෙන නෙවෙයි හිටගෙන කියනවා වගේ සක්මන කරන වෙලාවදී නිදාගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ප්‍රධාන ඉරියව් හතර හරි අල්ලගන්න පුරුදු වුණොත් ඉරියව් නම් තියෙනවා 84000ක් විතර. නමුත් මේ ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවා. අන්නේ ඉරියව් හතරේ පුළුවන් තරම් මේ ඉරියවට හිත යොදලා ගන්න ගත්තොත් තේරුම් ගනි මේ කයෙන්මයි නිවන් දකින්නේ. මේ කයෙන්මයි අපාය යන්නේ. නිසා කයි යතා යතාවා කායෝ පණීතෝ හෝති තත තතනම් පජානාති කියලා සර්වඥයන් සඳහන් කරතේ කයි කොයි කොයි කා කාටද හිතින්නේ ඒ ඒ ආකාරය දැන ගැනීම කායනුපස්සනාව. නිසා ඔය දෙකක් අල්ලගත්තයි කියලා කියන ලොකු ජයග්‍රහණයක්. ඒ අනුව බලනකොට ඊතුරු දෙකත් හිටගෙන ඉන්න එකත් නිදාගෙන ඉන්න වෙලාවෙත් පුළුවන්තරම් බලන්න කයත් එක්ක හාද වෙලා කයත් එක්ක සුවද වෙලා ගත කරනකොට නිවන් මාර්ගයක් වෙනවා, කායानुපස්සනාවක් වෙනවා, කායගත සතියක් වෙනවා කියලා ඒක ලොකු මෛත්‍රියක්. තමන්ගේ කායට තමන් කරන ලොකු මෛත්‍රියක්. එතකොට තේරෙයි අපි මෙතෙක් කල සංසාරේ කොච්චරක් මේ කායට වෛර කරලා තියෙනවද? කිසිම කෙනෙක් මේ කය ලැබිච්ච කයට ඇති කියන්නේ නැහැ. තාම මේක ටිකක් කුස්සුනා නම් හොඳයි, සුදු වුණා නම් හොඳයි, දික් වුණා නම් හොඳයි කියන්නේ බලන්නේ හැම වෙලාවකම පවතින කයට වෛර කරනවා. ඒ නිසා ඒ වෙනුවට ලැබිච්ච මනුස්ස කයට ඉරියව් දෙක ඉක්මවල අනෙක් ඉරියව්වලදීත් එළඹ සිට සිහියෙන් ගත කිරීම තමයි දෙන්න තියෙන උත්තරය. ගරු ස්වාමීන් වහන්සේ මම හුස්ම ඇතුළු වීමත් පිටවීමත් ඒ නාසයේ ගැටෙන ස්ථානයේ අරමුණු කොට සතිය පිහිටුවා භාවනා කෙලෙමි. යම් වේලාවකට ආස්වාසය ප්‍රස්වාසයට වඩා දීර්ඝ බව දැනේ. වේලාවකට ප්‍රස්වාසය දීර්ඝව දැනේ. වේලාවකට නොදැන්න තරමට ආශ්වාසය සියුම් වේ. වේලාවකට ප්‍රශ්වාසය සියුම් වේ. වේලාවකට මැද්දෙන් ලොකු හුස්මක ගැටෙන වරකට ඔළුවේ හිරිවැටීමක්, පදවීමක් දැනී පපුව සැහැල්ලු භාවයට පැමිණේ. විනාඩි 5කින් සිත බිඳී යයි. වෙන අරමුණක් කරා යයි. විතක පහසුවෙන් නැවත අරමුණ ගනිමි. විතක ගැස්සීමක් වැනි යමක් වී නැවත ඉබේම අරමුණ කරා පැමිණීම. විතක ඊතා අපහසුය. මෙසේ විනාඩි 45ක් පැයක් පමණ ගත කළ හැක. නමුත් සමහර විට විනාඩි 5ක්වත් සතිය පවත්වා ගැනීම අපහසුය. සමහර විට විනාඩි 20ක 30ක පමණි. සමහර විට පරියන්කේ ඉඳීම පවා දුෂ්කරය. එවිට කලකිරීමක් හටගනී. ස්වාමීන් මේට කල යුත්තේ කුමද්දයි පහදා දෙන මෙන් අයදිමි. ඔබ වහන්සේට දුක් නිරෝගී භාවයම මේ භවයේදීම උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා. ඔබ මේ රචනයේ අවසානයේ ඉඳලා තියෙනවා මේ විනාඩි 5කටවත් සතිය පිහිටන්නේ නැහැ කියලා. ඒකට ඒකේනා උත්තරයක් බඳින්න කැමැතිද මේ සභාවට සතිය නැති බව දන්නේ කොහොමද කියලා. අති තියෙනකොට නම් දන්නවනේ මෙන්න මෙතන තියෙනවා මේ අරමුණේ තියෙන. ඉතින් මේ වගේ වාක්‍යයක් ලියනකොට අහන්න හිතෙනවා සතිය නැති බව දන්නේ කොහොමද කියලා කැමැතිද දන්නේ නැහැ. මේ සභාවට උත්තරයක් දෙන්න. එකකින් පුළුවන් ගොඩක් ලොකු උත්තරයක් මතක කරගන්න. අතන අත ඔසන දෙන්න මම කිටිපස්ස. ගරු ස්වාමින් වහන්සේ මෙතනදී තියෙන්නේ මට ඒ සතිය කියන්නේ එකපතට පදා ප්‍රතිපති ගතිය තියෙන විනාඩි 5ක් ඇතුළත හැම පැත්තටම ගතියක් එන එක අර වෙලාවකට හිත ක්ලාසයක් කියලා තිබ්බ හිත අර විතරම එහෙට මෙහෙට දුවන ගතිය තමයි මම මේ කතන කරන්නේ සතිය නැති බව කියලා අදහස් කරේ ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් භාවනාවට ඉන්නේ ඉස්සෙල්ලා මේ වෙලාවල් වල සතිය නැති බව වැටහිලා තිබුණාද? ඒ වෙලාවේ හිත දුවනවා වැඩි ස්වාමීන් වහන්සේ. මම කියන්නේ භාවනා කරන්න ඉස්සෙල්ලා සතිය අඳුර ගන්න ඉස්සෙල්ලා ওই වගේ වෙලාවක සතිය නැහැ කියන එක තේරෙලා තිබුණාද? නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක තමයි භාවනා කරපුවම සතිය තියෙනවා සතිය තියෙනවා දන්නව නැතිකොට නැති බව දැනගන්න. ඉතින් පශ්චාත්තාප නොවෙන්න තමයි මෙච්චර බණ කියන්නේ. මෙච්චර කමටහන් සුද්ධ කරලා මෙච්චර අපි උත්සාහ කරන්නේ මේ නොදන්නා දෙයක් දැන ගැනීම ඉස්සර මේවා දෙයක් දන්නෙත් නැහැ. දැන් මේ විදිහට එක තැනක හිත තියන්න උත්සාහ කරනකොට හිත පිට යනවා කියලා දැන ගැනීම ලාභයක්ද පාඩුවක් කියලා දෙහිතන්නේ. එමයි ස්වාමීන් වහන්සේට. එමයි කියන්නේ. ඔබ වහන්සේ පැවසුදේ මට වැටහුණා සර්. නෑ නෑ මට වැටහුන්නේ නැති නිසා මං ආන්නේ මේම විදියට සතියේ කාරණාට හාංකාවේශයක් නැතුව ඉඳලා අපි භාවනා කරනකොට වේලාවක සතිය තියෙනවා. වේලාවක සතිය නැහැ කියලා මේ වැටහීම වාසියක්ද පාඩුවක්ද? වාග්ය ස්වාමීන් වහන්සේ. ඒක ඒක දණන් ගන්න නැතුව ඒකට පශ්චාත්තාප වුණාට පස්සේ ඉතින් කොහේ කාටද පුළුවන් උදව්වක් කරන්න. ඒ නිසා ලැබෙන ලාභේ ලැබෙන සම්පත්‍තිකර අවස්ථාවට මූණට කියලා ගහනවා නම් ඒ සම්පත්තික රාස්ත්‍යාවයට උණුතුරක් කරනවා නම් දොර වහනවා නම් ඉතින් සිර දෙව්තු වෙනකොට උඩ දොර වැව්වොත් මූ දෙවි තමයි ගෙටෙන්නේ. ඒ නිසා මේක තමයි මේකද අමාරුම කොටස. භාවනා කරනකොට සතියේ ඉන්නක දැනගන්න එක නම් ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි. සතිය නැති බව දැනගන්න එක කොච්චර වටිනවද? කවුද සන්තෝෂ වෙන්නේ? හරියට නිකන් මේ සතිය නැතිකම අපරාධයක් වාගේ අකුසලයක් වාගේ දඬුවම් කරගන්න හැබැයි මේ දැනගැච්ච එක විතරයි අපි මේ මුළු ජීවිතයේ මුළු සංසාරෙම සතිය පිහිට ලැබපු ලාභේ. ඒ ප්‍රධාන ලාභේ ගරු කරන්න දන්නේ නැත්නම් විශේෂයෙන්ම භාවනාව කෝකටත් විපස්සනාවක් නම් වෙන්නේ නැහැ කියලා මට කියනවා. වෙන වෙලාවට වැඩිය සතිය නැති බව දැන ගැනීම තමයි අපිට අම්මා අප්පාවත් කියලා දෙන්නේ නැති වටිනා දේ. ඊට පස්සේ දවසේ පුළුවන් තරම් බලන්න ඒ වික්ෂිප්ත මනස තියෙනකොට මම සතිය නැති බව දන්නවනේ. අන්න ඒ විදිහට ඒක ගැන ලියන්න එපා මුස්පේන්තු වචන. ඕන් සතුටින් වාර්තා කරලා. මට මේ බලහිනකොට සතිය තියෙනකොට මෙන්න මේකෙන් මම දන්නවා සතිය තියෙනවා කියලා. සතිය නැති වුණොත් මම මේකෙන් දන්නවා සතිය නැතුණා කියලා. ආන්නේ ඒක සතුටින් වාර්තා කරන දවස තමයි මේ අස්ලෝක ධර්මයේ කම්පා වෙන්නේ තියගේ පළවෙනි පාඩම හම්බ වෙන්නේ. ඉතින් මේ ලැබිච්ච ලාභෙට නැදකින් නොපතන් කිව්වොත් මුණට කියලා ගැහුවොත් කුණුවතර වැක්කිරුවොත් සිරදෙව්දුව ගෙට එන වෙලාවේ වෙන කවුරුත් නෙවෙයි අපරාධය කරන්නේ. තමන්මයි. ඒකද ඒක කියලා දෙන්න අපි මේ සභාවක් හැඳවලා මතු කරලා ඉස්මතු කරලා දෙන්නේ. මොකද මේව පාඩම් පන්තිවල ගුරුවරු උගන්වන්නේ අපිට. දෙමව්පියෝ අපිට කියලා දෙන්නේ මේක. කිසිම ආගමක කියලා දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඇහ. ඉතින් අපි මේකට මේ විදිහට බහ තෝරන්න ඉගෙන ගන්න. චරිචුරු ගාන බහ පැත්තක දාලා සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා ඉදිරියට මේකයි තියෙන්නේ. අවසන් කමඨහන අති ගෞරවනීය ස්වාමීන් වහන්ස මම දැන් මෙතනෙයි කය දෙසට හිත යොමු කර සක්මන් අරමිමි. ඒ අවස්ථාවේ සිට කිසිම මෙහෙවීමක් නොමැතිව සක්මනේ එහා මෙහා ගමන් කිරීම ක්‍රියාවලියක් පමණක් බව වැටහිණි. පිටත සිටව සක්මන දෙස බලා සිටීමක් පමණි. ගලා යන ජලයට වැටුණු දෙයක් ඔහි ගලා යන්නාක් මෙන් ක්‍රියාවලියක් පමණි. විනාඩි 40ක් පමණ ගෙවී ගොස් තිබුණි. පරියංක භාවනාව. සක්මණෙන් ගොත් පරියංකේ වාඩි වුනේමි. ආනාපානය දැනුනේ නැත. ශරීරයේ අභ්‍යන්තරයට යොමුණු සිත විවිධ කම්පන චංචලයන් චංචලයන් සමග ක්‍රමයෙන් සංසුම් බවට පත්විය. ඒ අතර සිත ශරීරයේ අභ්‍යන්තරය දෙසත් විටින් විට පිටත සිට බලන නිරීක්ෂකයෙකු ලෙසත් හැඟී ගියේය. සියල්ලම ක්‍රියාවලියක් බව පැහැදිලි විය. තවදුරටත් ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ වැටේවා. ඔයගෙන් මේකට කියන්නේ මේ බුදුජානන් වහන්සේගේ වචනයක් උපුට දක්වනවා නම් අරතෝ දර්ශනීය කිය. අනාත්ම ලක්ෂණය අමාරුම ලක්ෂණයනේ. අනිත්‍ය දුක තේරුම් අරගත්තට පස්සේ තමයි අනාත්මේ නැත්තම් බුදු කෙනෙක් ලෝකෙට ඇවිල්ලා පෙන්වලා දෙන්නේ අනාත්ම ලක්ෂණය අනිච්ච දුක්ඛ නම් හැමදාම ලෝකේ තියෙනවා. අනාත්ම ලක්ෂණේ වැටෙන ආකාර පහක් ත්‍රිපිටකය අනුව සඳහන් වෙලා තියෙනවා. අනිච්ච අනත්තතෝ රිතතෝ තුච්ඡතෝ ශුඤ්ඤතෝ පරතෝ අනාත්ම කියන එක කියන්නේ Tamanට ආඩුමට්ටු කරන්න බෑ. Tamanට න්‍යාය තමන්ගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න. ඒකට කියන අනාත්ම පරතෝ කියලා කියන්නේ මේ තමන්ම අනුන් වගේ පේන. මම්ම ඇවිදිනවා ඒක නිකන් රූකඩයක් වගේ පේනවා. වයින් කළා දුව බොනික්ෙක් වගේ. පද්ද පොරලොසු බට්ටෙක් වගේ ඔහේ යාගේ පාර යනවා. එතකොට පේනවා ඒ දේ බලන කවදාකවත් ආතතියක් එන්නෙම නැහැ. කවදාකවත් අසහනයක් එන්නේ නැහැ ඒ වෙලාවට. දැන් Tamange බබා පළවෙනි බබා නැගිටලා 7යි 7යි කියලා බලනකොට අම්මට හිතෙනවද කියන්න අනේ ඔහොම නෙවෙයි පුතා කරන්නේ මේ ඔලිම්පික් දුවනකොට නම් ඔහොම බෑ. ඉක්මනට දුවන් ඉගෙන ගන්න ඉක්මනට ඇවිදින්න ඉගෙන ගන්න කියෙත් නැහැ නේ අර කීරි දරුවා වම තියෙනකොට දකුණ තියෙනකොට අම්මට සන්තෝෂයි පොඩි කාට සන්තෝෂයි. ඒකේ තියෙන්නේ මගේම දරුවා වුණාට ඉගෙන ගන්න ඇවිදින්න ඉගෙන ගන්න. අපි එහෙම කීරි දරුවෙක්ගේ මට්ට මොකවත් නැහැ අපිට තාම බෑ ඇවිදින්නවත්. ඒක දිහා බලනකොට පේනවා ඇවිදින රූකඩේ. පොළොසෝ පැද්දෙනවා. ඒ බලාගෙන ඉන්න. වාඩි වෙලා Taman දිහාම වෙන කෙනෙක් බලනවා වගේ බලනවා. මේකට ප්‍රතිවේක්ෂාව කියන වචනේ බුදුරජාණන් සඳහන් කරනවා. අපිට තව දෙයක් දිහා බලන්න, Taman දිහා දැනගන්න එකම උපක්‍රමය තියෙන්නේ ආදාසය, කණ්ණාඩිය. ඉතින් කණ්ණාඩිය බලනකොට බුදුරජාණන් කියන්නේ ප්‍රතිවේක්ෂණය කරනවා කියන්නේ. ඒ නිසා කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වෙලා අපි කොච්චර හැඩවැඩ දාගත්තත් කණ්ණාඩිය මූණ බලනකම් අපිට ඒක ප්‍රත්‍යක්ෂයක් එන්නේ නැහෙනේ. ප්‍රත්‍යක්ෂයක් එන්නේ නැහෙනේ. කොච්චර හැඩවැඩ දැම්මත් නහය හොටු කැල්ලක් තියෙනවා නම් හිතන්න. ඉතින් එළියට යනකොට මිනිස්සුන්ට කියාගන්න විදියක් නැහැ. මොකද මූණේ ලිප්ස්ටික්, කියුටෙක්ස් ඔක්කොම ගාලා. මූණෙත් එක ගාලා මේ කියුටෙක්ස් හිටා. හැබැයි නහය හොටු කැල්ලක් තියෙනවා දැකලා නැහැ. ඉතින් කන්නඩියෙන් බලමිනාට පේනවා ඔය ඔක්කොමත් හරි මුක්කමත් හරි. අන්නේ වගේ තමයි Taman දිහා පිටිපැත්තක ඉඳලා බලන්න පුළුවන් මනුස්සයාට පේනවා. අපි මොන්න තරම් අනුන්ගේ දේවල් බැලුවට තමන්ගේ දේවල් බැලුවොත් තව කීයක් දේවල් හදන්න පුළුවන් කියලා. ඒ නිසා අපි කැමති නෑ තමන් දිහා තමන් වෙන කෙනෙක් දිහා බලන විදිහට දකින්න. ඒ නිසා මේකට කියන පරතෝ සංකල්පය කියලා. ඒ නිසා හැම වෙලාවෙම වැඩක් කරන්න ඉස්සෙල්ලා වැඩක් කරුවට පස්සේ තමන් දිහා බලන්නේ කියලා ප්‍රතිවීක්ෂණය කරන්නයි කියලා. එහෙම නැත්නම් යෝනිසලකා බලන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් වඩන්න හරියට මම තමන්ගේ දරුවා දිහා බලන විදියට. ඒ බලන බැල්මේ හරීම හුරතලයක් තියෙන. කවදාකවත් තරහක් යන්නේ නැහැ. කවදාකවත් ආතතියක් එන්නේ නැහැ. කවදාකවත් ද්වේෂයක් එන්නේ නැහැ මේ සතියේ තියෙන තාක්කල්. සතිය නැත්තම් අපිට බලන්න වෙන ක්‍රමයක් නැහැ. ඉතින් කියනවා සෝබාලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට ඉබීලයි. ඉතින් සිරියාවද්ද පේන්නේ අකාද පේන්නේ කියන එක ඉතින් වෙනම කතාවක්. නමුත් ඒ කන්නාඩියට බලන්න බඩන්නේ නැහැ. කන්නාඩියෙන් පෙන්වන්නේ මේ මූණ තමයි. ඒ වගේ සතියෙන් පෙන්නකොට ඒක දිහා බලාන ඉන්න. එතකොට බලන කොච්චරක් නිදහස්ද කියලා හිත උරතලයක්ද කියලා භාවනාවක් නැහැ වෙලා. ඔය මේ මේ දඬු කන්දේ ගැහුවා වගේ කුරුසෙට තියලා එන ගැහුවා වගේ මොකක්වත් නැහැ. Taman දිහා ඒක වෙන්නේ සක්මන අනායාසයෙන් වෙනකොට තමයි යොම් බලන්න පුළුවන්. ඒතර පේනවා නිකන් සදාචල යන්ත්‍රයක් වගේ ඔහේ මැෂින් එක දුවනවා. අන්තිමට තේරෙයි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක තන්නේ කර යන්ත්‍රයක් නේ දුවන්නේ. කාගේ දෝ න්‍යාය පත්‍රයකට ඔහේ අදිනවා. ඉතින් ඒක ලියලා ඒකට මම කියා ගන්නවා. මම කියලා බැලුවට කෙරෙන හරියක් කරන්නේ නිකන් මේ යන්ත්‍රයට සිද්ධ වෙන. අන්න ඒක තියා බලන්න පුළුවන් නම් පරතෝ සංකල්පයෙන් තමන් දිහාම තමන් චිත්‍රපටයක රඟපාලා තමන්ම චිත්‍රපටි බලනවා. ආයේ ටෙලිඩ්‍රාමා බලන්න ඕන කමක් නැහැ. තමන්ට තේරෙනවා කොච්චර තාත්වික තකතිරු චරිතයක්ද රඟපාන්නේ. ඊටාම තාත්වික තකතිරු චරිතයක්. ඊටාම තාත්වික ඔල්ලපොල්ල කට්ට වෙට්ට විත්තල තකතිරු චරිතයක් රඟපාන. අපිට දිනවනම් බොක්ස් ඔෆිස් වාර්තා දෙන්න වටේ. මේ රඟපෑමේ රඟට. එහෙම නැත්නම් ඒ භූමිකාව ලස්සනට කරනවා. ඉතින් බුදුහාමරෝ කියනවා උම්මත්තකයි කියලා. හැම කෙනාටම තියනවා කියලා පොඩි ලූස් ගතියක්, උම්මත්තක ගතියක්. ඒක දැකපු දවසේ hina වෙන්න පුළුවන් නම් මම කියනවා නිවන් දැකලා කියලා. කවුරුත් දැකලා hina වෙනව නෙවෙයි, තමන්ම දැකලා මේ කවුරු කාටන කවුරු පිනවන්නද මේ රඟපාන්නේ කියලා දුවට බලන්න සක්මනේ පරියන්ක. හැබැයි මේකමදි ඉදිරියදා ජීවිතේ කටයුත්තක් කරනකොට තව කෙනෙක් ඉදිරිපිට ඉන්නකොට කතාවක් කරනකොට සබාවක ඉන්නකොට සබකෝල වෙනකොට හැම එකක්ම දිහා අනුන්ගේ දිවිතේට බලන්න. එතකොට නිකන් හරියට බුදුජාන් වහන්සේ අපේ දිහා බලලා අපිව නිවැරදි කරනවා වගේ උත්තරයක් තියෙනවා. ඒ නිසා මේකට පොදුවේ කියන්නේ පරතෝ සංකල්පය කියලා කියතයි. ඉතින් අපිට විනාඩි 15ක් විතර කාලයක් තියෙනවා. ධර්ම සාකච්ඡාව සඳහා වෙන් වෙලා ඉතින් මම මේ ඉදිරිපත් කරපු කරුණමතින් හෝ වෙන පිරිසිදු කරගත යුතු පැහැදිලි කරගත යුතු කරුණු තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. අවසරයි සයන්වංශ මගේ භාවනා අත්දැකීම ඔබ වහන්සේට කියන්න හිතුවා. සක්මන් භාවනාවේදී සාමාන්‍ය මූල කර්මස්ථානයේ වම දකුණ කියලා පෙරට තියාගෙන තමයි මම කරන්නේ. දැන් මුලින් නම් ඇත්තටම සක්මන් කරද්දී ඊටාම මේ දැඩි විදියට සිතුවිලි එනකොට වම දකුණ කියන එකෙන් මම ඒ සිතුවිලි ඔක්කොම બ્લોක් කර මේ නැවැත්තුවා. නමුත් ඔබ වහන්සේගේ දේශනාවෙන් පස්සේ ඇත්තටම මේ අර එන හැඟීම් වලටත් ඉඩ දීලා බැලුවා. ඉතින් සක්මන් කරනකොට දැන් තේරෙනවා ස්වාමීනාංශ මේක අර හිත කියන එක නිකන් මේ ලේයර්ස් ගොඩක් තියෙන ස්තර ගොඩක් තියෙන දෙයක් වගේ මම දැන් වම දකුණ කියනකොට ඒක යටින් මට ඇහෙනවා යන සිතුවිලිත් මට පේනවා. ඒ වගේම වටේ කවුරු හරි සද්ද කරොත් ඒකත් ඇහෙනවා. ඒ වගේම වෙන වෙන බාධා ගොඩාක් දැනුණත් අර හැමතිස්සෙම තේරෙනවා මම ඉන්නේ සක්මනේ මම ඉන්නේ මෙතන කියන එක හැමතිස්සෙම ඔළුවේ තියෙනවා. ඉතින් ඒක ඇත්තටම දැන් ඒව මේ එන සිතුවිලි බාධාවක් වෙලා නැහැ. ඉතින් සක්මනේදීම ওই ක්‍රමයේ සමිනාංශ මම මේ පරියංක භාවනාවේදී මූල කර්මස්ථානය කරගන්නේ හුස්ම ඉහළට පහළට කියන එක. දැන් මම මුලින් සක්මනේදී කරා වගේම මුලින් මේ පරයන්ක භාවනාවේදීත් ගොඩක් වෙලාවට අර එන සිතුවිලි ඔක්කොම මේ ඉතා දැඩි ලෙස මම બ્લોක් කරනවා හුස්ම ඉහළට පහළට කියන එකේ. දැන් සක්මනේදී බාධාවක් නොවනත් ඇත්තටම දැන් සමහරක් වෙලාවට පරයන්ක භාවනාවේදී ගොඩක් වෙලාවට සිතුවිලි බලවත් වෙනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ මගේ මූල කර්මස්ථානයේට එහා ගිහින් සිතුවිලි එන්න ගන්නවා. ඒ චුට්ට වෙලාවක කියන්නේ මට වෙලාවක් බලන්න විදිහක් නැහැ. නමුත් මම මට දැනුම හැටියට තප්පර කීපයක් ඇතුළත තේරෙනවා හිත පිට ගියා කියලා. එදා ඔබ වහන්සේ දේශනා කරා වගේ අර එකපාරට ඩක් ගාලා ගැසිලා මේ අවදි වෙනවා වගේ වෙනවා. නමුත් එතකොට දැනගන්න දැන් සතුටක් දැනෙනවා නැවත වැටෙන්නේ ආයේ මූල කර්මස්ථානයේ තමයි. මේ කරගෙන යන භාවනා ක්‍රමවේදය හරිද ඔබ වහන්සේගෙන් උපදේශ බලන්න. ඔය අවසානයේ මතක් කරපු විදිහට ගස්සලා ආපහු ගෙනත් දානවා කියන්නේ හිත ඇතුලෙන් බයලජ්ජා දෙකක් දැන් ඇවිල්ලා තියෙනවා. පිටපොට ගිය ගමන් කනට එකක් ගහලා ගෙනත් දානවා ගෙදර. ඉතින් ඒක අම්මා තාත්තවත් අපිට කරන්නේ ඒක තමයි බයලජ්ජා දෙකේ මූලිකම ස්වභාවය. තමන්ගේ ගෝචරාජ්‍යත්ත භූමියෙන් පිට ගිය ගමන් ඒක අභිරමණය කරනකොට ඒක පාට ගස්සලා ආපහු ගෙනත් දානවා. ඊට පස්සේ යෝගාවචර හොඳට බාන අහලා පුරුදු කරපු කෙනා ගෙනත් දැම්මට පස්සෙත් බලනකොට දාන්නේ අරමුණටමයි අරමුණක් කලබල වෙලත් නැහැ. ඉතින් එතකොට පේනවා දැන් සුවන් සිද්ධවම අගෝචර භූමියට ගිය ගමන් ගෝචර භූමියට ගෙනත් දා ගන්න ගතියක් ඇතුළෙන් මෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපිට තියෙන ධර්ම ආරක්ෂාව කියන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා අපි අමාරුවෙන් සතිය පුරුදු කෙරුවොත් අන්තිමට සතිය විසින්ම තමන්ගේ මේ සුඛ පරපරාසයට ගෙනත් දානවා හිත. පිට නොයනවා නෙමෙයි. ගියාට ඒක මට්ටමට ගිය ගමන් ආපහු ගෙනත් දානවා. ගෙනත් දැම්මට පස්සේ අරමුණ තමයි ඉන්නේ. ඒක නිසා හිතම ඇතුළතින්ම බයලජ්‍ය දෙකක් හදාගෙන තියෙනවා. පවට බයක් සහ ලැජ්ජාවක්. ඒකේ ඉස්සෙල්ලා ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත වෙන්නේ. නිසා ගොඩාක් කල් යනවා. එතකොට සාමාන්‍යයෙන් කියනවා පමාදේන කම්පතිති සති බලං කියලා. පමාවට වැටුණට කම්ප වෙන්නේ නැහැ. මොකද දන්නවා මේ බීම හිතම අපව් ගෙනත් දානවා අරමුණට කියලා. මයිනා කියන සතා ගෙදර අදනකොට ඉස්සෙල්ලා කූඩුවේ දාලා හිටියට පස්සේ පුරුදු වුණාට පස්සේ කූඩුවේ ඇරියත් රවුමක් ගහලා ආයෙ කූඩුවටම එනවා. ගිරව නැහැ. ගිරව හදුවාම යනවාමයි. මයිනාගේ නැහැ. මයිනා අපව එන ගතියක් තියෙන නිසා කූඩුවක් කරලා තියලා එළිය වතුරක් තිබ්බාම උ ගිහිල්ලා නාලා කන්න ඕනේනකොට කූඩුවට එනවා. අන්න වගේ හිත අන්තිමට කීකරු වෙන්න ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා එහෙම කීකරු නොවිච්ච හිතක් බුදුරජාණන් කියන්නේ දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං මිච්ඡාවනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ හොරේ හොරේකට වද දෙන්නාසේ හතුරෙක් හතුරෙක් දකපුවහම වද දෙන්නාසේ මෙහෙම කීකරු කරගත්තේ නැති හිත තමන්න දුක පිණිස බීතනවා ඒක නිකන් එන්නේ නැහැ ඒක මේ මේ ජම්මෙන් හරි ඥානගතව හරි කර්ම ශක්තියකින් එකක් නෙවෙයි. අනිවාර්යෙන් පුරුදු කරන්න. ඉතින් ඒක නිසා හොඳට බැම විමසලා බලනකොට භාවනා හොඳට සිද්ධ වෙන්නේ හිත පිට ගියාම කියලා තේරුම් ගන්න පුළුවන්. අරමුණේ ඉන්නකොට ඔය සිල්ලාරේ නැහැ. අරමුණේ ඉන්නකොට ඔය කියන සෙල්ලක්කාර ගතිය නැහැ. අරමුණේ ඉන්නකොට කූඩුවේ දාපු කුරුල්ලා වගේ ඉන්නවා. ඇරියට පස්සෙත් එයිර ගිහිල්ලා කාලා ආපහු එනවනම් ඒකේ තියෙන අමෝතු සුන්දරත්වයක් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මේ හිත කීකරු කරගනින්. එච්චර සැපක් මුළු ලෝකෙම නැහැ. බුල්ලුවන් තරම් හිත පිට යන්න දෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ඉස්සල්ලාම වතට යනවා නේ මේ කල් පිටමනේ තිබ්බේ. ඒකට එච්චර නටන්න ඕනේ නැහැ. ගියාට පස්සේ එන්න තුන තැනක් දන්නවා. ඉබේම ගස්සලා ගෙනල්ලා දානවා. කිනොත් දාට පස්සේ ප්‍රත්‍යක්ෂණය කරලා පෙන්නනවා දැන් නම් ඉන්නේ අරමුණේ කියලා. ඉතින් ඒකටත් වැඩිය බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ මේක කියන්න පුළුවන්කම. ඒ වැඩ පිළිවෙල කරන සරති විවරති උත්තානි කරෝති දේශේති කිය. සරති කියලා කියන්නේ පිට ගිය ගමන් හිතම කියනවා ඔබ ඉන්නේ අතා හොඳ තැන නෙවෙයි. ඔබ පිටපොට මේක ගෝචරජ්‍යත් භූමිය නෙවෙයි කියලා. ඒකට ලැජ්ජාවක් නැහැ දැන්. විවරණය කරලා බෙන්නෝ අනේ මට තියෙන මේ ආරක්ෂක භූමියක් ඒ තියෙද්දි මේ හිත මෙතෙන්ද ගියා. ඊටසේ උත්තානි කරෝති බයක් නැතුව ආපහු තමන්ගේ ගෝචර භූමියට ඇවිල්ලා ප්‍රසිද්ධ සභාවක් කියනවා මගේ හිත පිට ගියා ගැස්සිලා ආපහු ආවා ඇවිල්ලා බලනකොට මම ඉන්නේ ආරක්ෂක භූමියේ ඒකෙදි වැදගත්ම දේ විදිහට බුදුහාම සඳහන් කරන්නේ අර දේශනා කරන එක අවසානයේ කියන්නේ ඔය කොච්චර භාවනා කරත් තාම හිත පිට යනවා. හැබැයි සැලෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙන්නේ නැහැ. මොකද හිත ස්වභාවයෙන්ම ආයේ අරමුණට එන නිසා උතුරු කටුවක් අරගෙන කොච්චරයි හොල්ලන්න බලන්න. හොල්ලනකම් ඒක හෙල්ලෙන්නේ නැතුව ඉන්නේ නැහැ. නමුත් අතෑරපු ගාන දෙසරයක් වෙනිලා ආය උතුරු දිහාට පොල් ගෙඩියක් කරන් වතුර දාන්න බෑ. ඒ කැළඹිලා කැළඹිලා ගිහලා ලැබු පැත්ත උඩට එනවා. ඒක මේ පොල් ගෙඩිය භාවනා කරලා වෙච්ච එකක් නෙවෙයි. උතුරු කටත් භාවනා කරපු එකක් නෙවෙයි. අපිත් ඒ වගේ තමයි පුරුදු කරන ලද මනස ස්වභාවයෙන්ම ආරක්ෂක භූමියට එන එකට බුදුහාමුදුරු කියන්නේ ඛේම කියලා වචනේ පාවිච්චි කරනවා ඡේමය. කාන්තාරක තියෙන ඛේම භූමිය. ඒ බුදුහාමුදුරු කියනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. ශෝක නොකරන රජස් නැති ඛේම භූමිය දන්නවනම් ඒක උත්තරම මංගල කාරණාවක්. අපි මේ නහයෙන් ඇදලා ලනුවකින් ගනක් දාලා ගැට ගහලා තියනව නෙවෙයි. ස්වභාවයෙන්ම උතුරු කට්ට වගේ එන්න ඕනේ. ස්වභාවයෙන්ම පොල් ගෙඩිය ලැබු පැතුරට එනවා වගේ එනවා කියලක පුරුදු කරන්නේ නැතුව ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැතුව උරගා බලන්නේ නැතුව කාටවත් ප්‍රකාශ කරන්න බෑ. ඒක නිසා කරන්නත් ඕනේ කරලා සභාවට ප්‍රකාශ කරන්න ඕනේ. ප්‍රකාශ කරාට පස්සේ ඒක සභාවට ආදර්ශයක් වෙනවා. මේකට බුදුජාන් වහන්සේ විනය පිටකේ භික්ෂුණු භික්ෂු විභංගේ සඳහන් කරලා තියෙනවා වැරද්දක් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේ නමක් වැරද්ද මෙනෙහි කරන්නේ තව භික්ෂුන් වහන්සේනක් ළඟට ගිහිල්ලා ඒක කියන්නේ මේ නීතිය නම් මම රැකෙන්න විලියම් පොරොන්දු වෙලා හිටියා මම හිතේ නීති ගන්නවා. වසංගණ්ඩ ගියොත් පව්. ඒ නිසා මම ඔබ වහන්සේට හෙලි කරනවා. මට මේ ආපත්‍ය දේශනා කරන්න අවසර දෙන්න කියලා දේශනා කරා. ඊට එහෙම දේශනා කරන කෙනා ළඟ විතරයි කියනවා සජීවී ශාසනයක් තියෙන. වැරදිලා වැරද්ද පිළියම් කරන ක්‍රමය දන්නේ එක්කනාගේ ශාසනයේ සජීවී ඒකට ආයති සංවරය කියලා බුදුහාමුදුර කියනවා. මත්ෙහි සංවරයේ පිණිස වැරද්ද ප්‍රමාණය දන්න. ඒ නිසා ඒක සුද්ධ විපස්සනා. සමථයෝගාවචරයට මේක හිතා ගන්න අමාරුයි. සීලවන්තයාට හිතා ගන්නත් අමාරුයි. සීලවන්තයා හිතනවා පිට නොයන එක වෙන්නේ නැති නිවන කියන්නේ කියලා. නෑ එහෙම ගන්නෑ පිට යනවා. පිට ගියාට නැවත ගන්න පුළුවන්කමක් ඒක බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්කමක් ඇති කළා තියෙනවා අපිට පුළුවන් නම් මේ වැඩමුළුවකට සම්බන්ධ වෙන කෙනෙකුට මේ මේමයි මගේ හිත කියලා ඇති හැටි කියන්න වැඩමුළුව සාර්ථකයි. ඒ නිසා අපි කරන්නේ පුළුවන් තරම් ඒකට බහවුරු කරලා දෙනවා. භාෂාව තේරුම් කරලා දෙනවා. වසංගන්න එපා. වැරද්දක් වසංගපු ගමන් දහහක් වැරදි සිද්ධ වෙනවා. හෙලි කරන්න පුළුවන් වෙලාව කියන්නේ සාසනේ වැරද්ද හෙලි කරන්න හෙලි කරන්නේ ආයෙ වැරදි කරන්න නෙවෙයි. නැවත වැරදි නොකර ඉන්න. ඒ නිසා හිත පිට ගියාට කමන්නේ. ආපහු එන බව දැනගන්න ආවට පස්සේ අරමුණට ආව බව ප්‍රත්‍යක්ෂණය කරන්න ඒකත් උත්ථානය කරන්න උත්සාහ උත්කරල දක්වන්න ප්‍රකාශ කරන්න ඕන ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න ඕනේ ඊට පස්සේ ඒක නිකන් ගැල්වනයිස් වෙනවා රේන්ෆෝස් වෙනවා එහෙම නැත්නම් Java කැවෙනවා බල කැවෙනවා දැන් අපි බෑක් කරගෙන තියෙන ඒක නිසා අපි වෙන ප්‍රශ්න නැහැ කියන උපකල්පනය කරලා මෙතන ප්‍රශ්න ප්‍රශ්න තියෙනවා අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ වැඩසටහනට පැමිණියේ පළවෙනි වතාවට මම කැමති ඒ නිසා මගේ මා ලැබූ අත්දැකීම් ප්‍රකාශ කරන්නට පළමුවෙන්ම සක්මන් භාවනාව ගැන කියනවා නම් සක්මන් භාවනාව කරන අවස්ථාවේදී මට මා ගෙදරදිත් පුහුණු කරලා තියෙනවා නමුත් මෙහි ඇවිල්ලා කරාට පස්සේ මට ලොකු වෙනසක් දැනුණා. මගේ ශරීරයේ උකුල් අස්සියේ සිට පල්ලෙහා දනිස්ස දක්වාත් දනිස්සේ සිට පහළටත් ඇඟිලි දක්වාත් අස්තීන් කැරකෙන හැටි චලනය වෙන ආකාරය මට හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම අර ඔබ වහන්සේ කිව්වා වගේ මගේ මුළු ශරීරයේම බර එහාට මෙහාට චලනය වෙන ආකාරයක් මට හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම මගේ සතිය හොඳින්ම පවත්වා ගැනීමට හැකි වුණා කියලා මට හිතෙනවා. ඒ වගේම පර්යංක භාවනාවේදීත් මම පර්යංක භාවනාවත් ගෙදෙද්දී වඩන කෙනෙක්. නමුත් අර ගෘහ ජීවිතයේදී වඩනකොට වඩා ගොඩාක්ම හුඟක්ම නිහඬතාවයකින් වඩනකොට ඊටාම පහසුවෙන් වැඩිමිට හැකියාව ලැබෙනවා කියලා මට හිතෙනවා. මොකද එතෙන්දි මට මගේ ශරීරයේ හුඟක් අර මම ඔබ වහන්සේට ප්‍රශ්න කිහිපයක් මිට ඉස්සරත් ඉදිරිපත් කරා. ඒවට මට සතුටුදායක පිළිතුරු ලැබුණා. ඒ වගේම මට දැනගන්න ඕන එතෙන්දී අර පස්සම්බයං කාය සංකාරං කියන අවස්ථාවෙන් ඉදිරියට අපි කොහොමද ඒක ආනාපාන සතිය පවත්න්නේ අපේ සතිය පවත්න්නේ කියන එක ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමතියි. ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී සතිය පවත්නකොට හොඳාකාරවම පවත්වන්න පුළුවන් කියලා මේ දවස් 7 ඇතුළත මනා පුහුණුවක් ලැබුණා කියලා මට හිතෙනවා. මොකද මට සාමාන්‍යයෙන් හොඳින් දිග දුරක් ඇවිදගෙන යන්න බැරි කෙනෙක්. නමුත් ඇත්තටම මම අද සතිය පිහිටපු නිසා සක්මන් භාව හොඳින්ම කරපු නිසා ඔබ වහන්සේලාගේ කුටි දකින්න යන අවස්ථාවේදී මං සක්මණෙන්මයි ගියේ සතියෙන්මයි ගියේ ඒ නිසා මට කිසිම අපහසුතාවයක් නැතුව යන්න හැකියාව ලැබුණා. ඉතින් ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා. මගේ හදවතින්ම මට මේක ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් ලැබුණු රුකුල ශක්තිය පිළිබඳව ඊටාම සතුටටපත් වෙන ඔබ වහන්සේට නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරනවා. අත්‍යසිරිය වචන උරු කරලා කටපාඩම් කරලා කියව ගන්නවා hina වෙනවා. රත්නසිරිද කියලා දුන්නේ ඔය ටික කියන්නේ කිය. ප්‍රශ්නේ තමයි අපේ හැමදෙන්නේ මේ නෑ නෑ මේ රත්නසිරි මහත්තයාද කිව්වේ ඔහොම කියන්න කියලා කියලා මං අහන්නේ මේ සංවිධායක. <laughs> අපෝ නෑ අපේ හැමදෙන්නේ. ඒ පස්සම්බයං කාය සංකාරං කියලා තමයි ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේ අවස්ථා හතරයි විස්තර කරන්නම තානපන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, එහෙම නැත්නම් චූල රාහුල වාද වගේ සූත්‍රවල සරුවචන්සී ඊගාට පෙන්නනවා පීටි පරිසංවේදී අස්සසි සාමීති සික්කති කියලා මේ වෙනකොට මේ වෙච්ච දේ පිළිබඳව ඇතිවෙච්ච ප්‍රමෝදය මේ තරම් ගොඩ ගහ ගන්න පුළුවන් වෙච්ච එක පිළිබඳව තියෙන සම්පත්‍තිකර අවස්ථාවම හිතට ප්‍රීතියක් දනවනවා. ඉතින් ඒක නිසා භාවනා ගමනක් තියෙන්නේ Taman ගැන සතුටු වෙන කෙනාට විතරයි. ඒකට බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණේ තියෙනවා. බුදුරජාණන්සේ සතුටු වෙවි සිනාසිසි ගමන් කළා තියෙනවා. අපේ යෝගාවචර වගේ චරිචුරු ගහලා නැහැ. චරිචුරු ගෑවොත් කවදාකවත් නිවනක් නැහැ. මේක බොහෝම hina වෙලා සතුටින් යන ගමනක්. ඒ නිසා කොයි වෙලාවක හරි කයට හිත ඇවිල්ලා කය පස්සම්බඩේ විතර දැක්කනම් එච්චරයි මේ ලෝකේ නිර්ආමිෂව සැප විඳින්න පුළුවන් සතුට වෙන්න පුළුවන් සම්පත්‍තිකර අවස්ථාව. ඒ සම්පත්‍තිකර අවස්ථාව තමයි ඊගාව භාවනාවේ. ඒක කරන දෙයක්ද, කෙරෙන දෙයක්ද කියන එකත් සාධාරණ ප්‍රශ්නයක්. මොකද සතුටු වෙනවා කියන කිචි කවාගෙන hina වෙන එක නෙවෙයිනේ. මේ භාවනාව මෙතෙන්දී අනේකම ලොකු ජයග්‍රහණයක්. මේ බුද්ධ ශාසනය කවුරුද 2600 පරණ බුද්ධ ශාසනයක අපි වැඩ කරන්නේ. ඒත් අපිට මෙච්චර දුර යන්න පුළුවන් කියලා ඊගාවට තියෙන සතුට. ඒක නිසා පීටි පරිසංවේදී ඒක තමයි මේ කායනුපස්සන පරෝයේ ඉවරනට පස්සේ වේදනානුපස්සනාවේ ප්‍රීතිය ප්‍රීතිය කියන වින්දනය විඳීම තමයි ඒක දකිමින් Tamanට පුළුවන් හතියට අනායාසයෙන් බහනා යනවා සියල්ලම සංසිඳීමේ පවත්නවා හිතේ තරුණ ප්‍රීතියක් පහළ වෙනවා ප්‍රමෝදයක් පහළ වෙනවා අන්නේ ප්‍රමෝදය තමයි ඉදිරි ගමනට ආහාරය වෙන්නේ පීති බක්ඛා භවිස්සාම කියලා තියෙනවා ප්‍රීති ආහාරයක් කරන තමයි ඉදිරි ගමන සිද්ධ වෙන්නේ. මොකදනේ? දැන් අපි නම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපිට පැයකට ආසන්න කාලයක් තියෙන සක්මන් භාවනාව සඳහා අපි එකතු වෙනවා නැවත තුනට සාමූහික පරියන්ක භාවනාවකට. ඒ මතක් කිරීමත් සමගම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.